අරුණ මනත මහත්මයා ඊළඟ සරණයි ස්වාමින් වහන්සේ ප්‍රශ්න ගොඩක්ම තියෙනවා Zoom එකේ මම Zoom එකේ ප්‍රශ්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්නම් මෑණියන් වහන්සේ කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ සමහර අයට නාම රූපයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහ කරනකොට එය අනිත්‍ය බව දැන දැනත් මනසින් තමන්ගේ බිරිඳ දරුවෝ නිත්‍ය යනුවෙන් සිතවිලි එන්නේ ඇයි? ඒ එහෙම එන්නේ ඉතින් දැන් අනිත්‍යයි කියලා අපි හිතුවට විතරක් වැඩක් නැහැ. සුතමය ඥාන, චින්තාමය ඥාන, භාවනාමය ඥාන කියලා අපි ඒක ප්‍රගුණ වෙනවා. දැන් අපි අහලා දැනගෙන තියනවා මේ ඔක්කොම අනිත්‍යයි කියලා. ඊට පස්සේ අපි හිතලා තේරුම් අරගෙන තියනවා. හැබැයි භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයෙන් අපිට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැතිනම් අර හිත හිතා ඉන්න වෙලාවට විතරක් ඒක සීමා වෙනවා. අද ගොඩක් දෙනා භාවනා කරනවා කියලා අනිත්‍ය ගැන හිතනවා. ඉතින් ඒකෙන් නැගිටපු ගමන් අර හිතන එක නැවතිච්ච ගමන් ආය අර සුපුරුදු කෙලස් ටික මතුවෙනවා. ඒ කියන්නේ සති සම්පජඤ්ඤයෙන් කරුණු දැකගෙන වටහාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන නෙමෙයි අර දන්නා වාක්‍යයක් හරි පොතක තිබිච්ච කරුණක් හරි තමන්ට වැටහුණු කරුණක් හරි නැවත නැවත හිතනවා. ඉතින් ඒකෙන් ඒ වෙලාවට මනස පාලනය කරගන්න පුළුවන්. අර භාවනාවෙන් මතු කරගත යුතු හැබෑ ප්‍රතිඵලය එන්නේ නැහැ. එතකොට අරක ගැන හිත හිතා ඉන්න තාක්කල් මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් මිදිච්ච ගමන් ආය සුපුරුදු ලෝභය, තෘෂ්ණාව, සක්කාය දිට්ඨිය මතුවෙනවා. ඒක තමයි ඉතින් සාමාන්‍ය පොදු ස්වභාවය.